මේ සන්ධානය අද එක එකව පුරුදු වෙන සන්ධානයේ තමයි <clears throat> විශේෂයෙන්ම කිව්වේ අපි 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඔයගොල්ලෝ එකම පනතක්වත් සම්මත කරලා දෙන්න බෑක්ද? තොරතුරු අයිතිය තියෙන පන සම්ම විගණාධිකාරී කොමිෂන් පනත සම්මත කරේ නෑ. ඒගොල්ලෝ සම්මත කරා නම් මට එහෙනම් අපිට ජනාධිපතිතුමා මේ ගැන වැඩ ගන්න අපි තීරණය කරේ මේ පනත සැප්තැම්බර් මාසේ සම්මත කළා. කරන්නේ එකම අපි කිව්වා වැවිදි සමාගම් වලට මේ ඡන්දයෙන් පස්සේ අපි ඔයගොල්ලෝ ලෙවල් එක සාකච්ඡා ආරම්භ කරනවා මේ අවස්ථාවේදී පඩි වැඩි කිරීම ගැන වේතන වැඩි කිරීම. ඕකයි ඇත්ත తත්ත්වය. ජනාධිපතිතුමාක මට ඇවිල්ලා මේක කියන්න කියලා.